තෙරුවන් සරණයි. සංයුත්ත සංයුත්ත නිකායේ ප්‍රථම භාගයේ බුද්ධ ජයන් ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 13 වෙනි ග්‍රන්ථය. සමින්දි සූත්‍රයේ 13 වෙනි පිටුව. මේක දේවතා සංයුත්තේ තියෙන්නේ මේ සූත්‍රයේ තියෙන වැදගත් කාරණාවක් අපිට ඔබට ඉස්මතු කරලා පෙන්නන්න. අපි සූත්‍රය දිහා බැලුවොත් අපි මේ සූත්‍රයේ තියෙන වැදගත් බුදුන් වහන්සේ දෙන පණිවිඩේ උලුප්පලා අපි ගන්න බලන්නේ ඉස්මතු කරන්න බලන්නේ දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීම තියෙනවා මේ සූත්‍රය තුළ පිටු කීපයකටම දීර්ඝ පැහැදිලි කිරීමක් මේ සමි සූත්‍රය තුළ තියෙනවා. ඉතින් මේ මේ සමින්දි මිත මේ සූත්‍ර හැම එකම තියෙන්නේ ඒව මේව සූතං සූතං ඒකං සමයං භගවා රජගා රාජගහේ විහෙරති තපෝදාරාමි අතකෝ ආයස්ම සමින්දි රත්ත්‍ය පච්චුස්සමයන් එතකොට මේක සිංහලෙන් බැලුවොත් මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර තපෝදාරාමයේ වැඩවසනසේකද මේ විදිහට තමයි මේ මූලික කතා වස්තුව තියෙන්නේ. කල්ලි ආයුෂ්මත් සමින්දි තෙරණෝ රාලියම නැකිට දෝණය කරගෙන ඝාත්‍රයන් දෝනා පිණිස තපෝදා නදිය වෙත එළඹිහ. තපෝදා නදියෙහි ඝාත්‍රයන් දෝවා ගොඩ නැගී ඇඟ තෙත සින්දුමින් එක් සිවුරක් ඇතිව සිටිය. එකල්ලි මනා පැහැ ඇති එක්තරා දෙව්දුවක් මෙන්න මේ විදිහට මේ කතාවස්තුව දිගහැරිමින් ඊට පස්සේ මේ සමිඳි දෙව්දුව ගෙන් මේ దేవතාවක් ඉදිරිපත් වෙලා ප්‍රශ්නයක් අහනවා. කලි මනා පැහැ ඇති එක්තරා දෙව්දුවක් රාත්‍රියේ ඉක්ම ගිය කලෙහි මුළු තපෝදාව බබළුව ආයෂ්මත් සම්මුන්දි තෙරණුවන් වෙත එළඹියා. එළඹ අහසි සිටිය ආයෂ්මත් සම්මුන්දි තෙරණුවන්ට ගාථා කීවේ. මහාන නොවලදා සිඟහි වළඳා නොම සිඟහි මහාන වළඳා සිඟව කාලය තා නාමක් ඉක්මයේවා මම කාලය නොදනිමි මේ සමිඳිතේ නොදෙන උත්තරේ අපි දැන් මේක බෙතොත් අබුත්වා බික්කස් බික්කසේ බික්කෝ නහි භූත්වාන බික්කසේ භූත්වාන බික්කෝ බික්කුස් බික්කස්සු මාතං කාලෝ උපච්චගාති දැන් ඊට පස්සේ සමින් තේරනෝ දෙනවා මේකට උත්තරයක්. කාලං ඕහන්න ජානාමි. ජනේනා කාලෝන දිස්සති. තස්මා අභූත්වා බික්කාමි මාමං කාලෝ උපච්චගාති. මෙන්න මේ කාලය ගැන ලොකු පැහැදිලි කිරීමක් මෙතන තියෙනවා. සමිති තේරනෝ කියනවා මම කාලය නොදනිමි. කාලය වැසුනේ නොපෙනේ. එයින් කාලයම නාමක් ඉක්ම ඊේවායි නොවලදා සිංගමි. ඉක්බිතියේ දෙව්දුව පොළවේ පිහිට ආශ්ම සමිඳි තෙරණුවන්ට මෙලෙස පවසනා. මහාන තො තරුණ පැවිද්දෙහි මනා කලුකෙහි ඇතියෙහි සොඳුරු යෝවුනෙන් හා පළමු වයසින් යුත්තෙහි කාම ක්‍රීඩා නොකල සුළුයෙහි මහාන මානුසික කාමයන් අනුභව කරනු මැනව. මෙලව පස්කම් සැප හැරපියා පරලෝ කලකින් ලැබෙන සැප නහමක් ලුහු බඳිව. දැන් මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් සමිඳි තෙරණුවන්ට කියනවා. දැන් මේ මේ අපිට අවශ්‍ය කරන මූලික સિદ્ધාර්ථයට එන්න දැන් මේ විදිහට ප්‍රශ්න අසමින් තමයි එන්නේ. සමින් තෙරණුවකට ඉතින් පිළිතුරු දෙනවා ඇවත්නි මම මෙලව සැප හැරපියා කලකින් ලැබෙන සැප නොමලූ බඳෙමි ඇවත්නි මම කලකින් ලැබෙන සැප හැරපියා මෙලව සැපලූ බඳෙමි ඇවත්නි කාමයෝ කාලිකය බොහෝ දුක් ඇත්තෝය බොහෝ වෙහෙසගෙන දෙන්නෝය මෙහි දෝෂයෝ බොහෝය මේ ධර්මයේ තමා විසින් දැක්ක යුත්තේ කල් නොයවා විපාක දෙන්නේය එව බලවැයි කීමට සුදුසුය. තම සිත්හි එළවා තැබීමට සුදුසුය. නුවණැත්තන් විසින් තම තමා කෙරෙහිලා දත යුත්තේයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. මහාන කෙසේනම් කාමයෝ කාලිකය. බොහෝ දුක් ඇත්තෝය. දැඩි ආයාස ඇත්තෝය. ද මේ දෙව්දුව මේ මේ දේවතා මෙලෙස උත්තර දෙනවා. මෙහි දෝෂය බොහෝය. කියාත් කෙසේනම් මේ ධර්මය සාන්දිට්ඨික අකාලික එහිපස්සික ඕපනායක නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතුය කියාත් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දාවුද ඇවැත්නි දැන් මේ සමින්දි කියනවා තෙරුන් වහන්සේ ඇවැත්නි මම නාවකයෙක්මි පැවිදි වූ නොබෝ කල් ඇත්තෙක්මි මේ සස්නට අලුත පැමිණීමේ මම විස්තර වශයෙන් කියන්නට නොපොසත්මි. අරහත් වූ සම්මා සම්බුදු මේ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර තපෝදාරාමේ වැඩවසනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මේ අරුත ਵਿਚාරව. භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දකින් තාහට ප්‍රකාශ කරනසේක්ත ඒ පරිද්දෙන් එය දරා දැන් මෙන්න මේ කාරණය මේ ඊට පස්සේ මේ දේවදු దేవතාව එතනින් නික්මනවා. සමිඳි තෙරණුව ගිහිලා බුදුන් වහන්සේට මේ මේ මේ කතාව ඉදිරිපත් කරනවා. එතකොට මේ දැන් මේ මේ විදිහට බුදුන් වහන්සේට මේ සමිතේරණ දේශනා කරනවා ඇවැත්නි එසේ ආස්ම සමිඳිතේස්ස වීර තෙමේ දේවදුවට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසක උන්නේ එකත් පසක වුණ ආයුෂ්මත් සමිඳිතේස්ස වීර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ සැලකලයි වහන්ස මෙහි මම අලුයම් රහේදාර විස්තරේ බුදුන් වහන්සේට දේශනා කරනවා මම මම දැන් උන්වහන්සේට කියනවා මම කාලය නොදැනෙමි. කාලය වැසුනේ නොපෙනේ. එහෙන් කාලය මා නාමක් ඉක්ම ඒවයි නොවදාල සිඟමි. වහන්සේ එකහලියේ දේවදූතම පොළොවේ පිහිට දැන් විස්තර කියනවා වහන්සේ කී කල්ලි ඒ දේවදූත මට මේ කීය. මාන කෙසේනම් කාමයෝ කාලිකය. බොහෝ දුක් ඇත්තෝය. බොහෝ වෙහෙසගෙන දෙන්නෝය. මේ දෝෂය බොහෝය. කියා කෙසේනම් මේ ධර්මයේ සාන්දිටිකයි අකාලිකයි ඒපසිකයි උපනායකයි නුවණැත්ත උන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතුයයි කියත් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ලද්දේ එසේ කී කල්හි දැන් අපි බලමු බුදුන් වහන්සේ මේ ප්‍රශ්නෙට දෙන පිළිතුර. දැන් මේක දිගට තියෙනවා මේ විදිහට ඉදිරිපත් කරනවා. එතකොට මේ මේ ප්‍රශ්නේ බුදුන් වහන්සේට මේ මේ මේ කාරණා ඉදිරිපත් කරන මොහොත කියනවා දැන් මේ මේ දෙව්දුවත් මෙතනට වැඩිය කියලා. දැන් ඇත්තට මේ දේවතා සංයුත්තේ පෙන්නන මේ සමහර ප්‍රශ්න පැන තම සිතින්ම පැන නැගුණු ඒ තම සිත අභ්‍යන්තරයේ දේව ස්වභාවයේ සිතින්ම ගොඩ නැගුණු ප්‍රශ්න බව අපිට පේනවා. අපේ ඒක දැක්මක් අපිට එහෙම දැනෙනවා. අපිට තේරෙනවා මේ සිත තුලින්ම තමයි මේ දේවතා සංයුත්තේ තියෙන සමහර දැන් මේ කාරණා දැන් මෙතනදිත් මේ කියනකොටම මෙතන ඉදිරිපත් වෙනවා කියන කොටත් ඒකත් අපිට දැනෙනවා දැනෙනවා මේ ඉතින් බුදුන් වහන්සේ අභියසම මේ සිතෙන් හටගත් ප්‍රණයක් තමයි මේ අතර මේක ඉදිරිපත් කරන මේක මේ විදිහට කාව්‍ය ස්වරූපයෙන් ඉදිරිපත් කරන ලිඛිතව ග්‍රන්ථාරූඪ කරන මේ අපි කියන්නේ මේවා බොරු කියලා නමුත් අපිට මේකේ පරම සත්‍යයක් පේනවා අපි ඒක ඔබට පවසනවා පමණයි. හැබැයි ඔබටත් පුළුවනි ඒක ඔබට ප්‍රත්‍යක්ෂතාවයක් එනතෙක් ඔබ බාර ගන්නත් එපා. ප්‍රතික්ෂේප කරන්න. අපි පවසන දේම අපට දැනෙනවා මේ දේවතා සංයුත්තේ කියන මේ ප්‍රශ්න ජටා සූත්‍රෙත් අපි දැක්කා දෙවියන් අසන ප්‍රශ්න කියලා. නමුත් මේ මිනිසුන්ගේ සිත්වල අතුලාන්තයේ කැකෑරෙන ඒ ගැඹුරු ප්‍රශ්න තමයි මේ ඉස්මතු වෙන්නේ. ඉතින් අපිට තේරෙනවා මේ මේ කොහෙවත් එළිය බාහිර තියෙන කතාවක් නෙමෙයි තම සිතෙන්මයි මේ දේවතා සංයුත්තේ තියෙන සමහර තැන්වල වෙන්නත් පුළුවන්. නමුත් අපිට මෙතනත් ඒක පේනවා. මේ සිතින්ම හටගත්ත පැනක් කියලා. ඉතින් අපි මේ කාරණා බොහොම සමාවාදිනවා. ගැටෙන්නේ කවුරුත් අවශ්‍යතාවයක් නැහැ. ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඔබට ඉතින් ඒක අහක් කරලා දාන්න. නමුත් ඒව අපි හිතුවේ කියලා අපි නිවන් දකින්නේ නැහැනේ. අපි මේ පුදුන් මනසට ඒව යන්න එපා. අපි මේ ගැඹුරු ධර්මයේ විතරක් අපි මේ තුල අවබෝධ කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ බොළඳ ඒවට යන්නේ නැතුව. ඉතින් අපිට දැනෙන දේ අපි ප්‍රකාශ කරේ. අපිට මේ දේව සභා බ්‍රහ්ම සභා අපි මීට කලින් දේශනාවකුත් ඉදිරිපත් කළා තම සිතේමයි තියෙන්නේ කියලා. මොකද බුදුන් වහන්සේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය පනවන්නේ මේ සිතින්මනේ. එතකොට බාහිර ගැන නෑනේ කතාව. ඉතින් බුදුන් වහන්සේ බාහිර ඇත්තටම කියනවා රෝහිතකර බාහිරින් හොයන්නත් එපා කියලා. දැන් ධර්මයේ දෙපැත්ත දැන් මේවා හොඳට පේනවා. ඉතින් අපි ඒව තව ටිකක් ඉස්සරහට ඉදිරිපත් කරගෙන යනකොට ඔබට තව තව දේවල් මේක දැනෙන්න ගනී. තව කාරණා බොහෝ තියෙනවානේ. ප්‍රථම නිබ්බාන සූත්‍ර වගේ දේවල් දැන් ඔය කේව සාතිය කේවට පුත්‍ර සාතියට ඉදිරිපත් කරන දේශනාවෙන් බැලුවා. එහෙම කිසිම දෙයක් අපිට බාහිරෙන් එහෙම බුදුන් වහන්සේ පෙන්වන්නේ නැහැ. ඒක අපිට පැහැදිලිව පේනවා. 31 ලෝක ධාතුවම අපිට පේනවා සිත ඇතුළෙම පනවනවා. අපිට පේනවා මේවා එක එක ධ්‍යාන මට්ටම් වලදී මේ රූප ධ්‍යාන රූපාවචර බ්‍රහ්ම ලෝක ඒව ඔක්කොම අපිට තේරෙනවා. අපි අපි ඉස්සරහට තව ටිකක් අපි කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි නිදහස හිමීට ඔබට ඒ කාරණා ඉදිරිපත් කරා නම් ඔබට දැනේවි. ඔබට ප්‍රත්‍යක්ෂ විතරක් ඔබ ඒක දරා ගන්න ඕනි. ඔබට ප්‍රත්‍යක්ෂ නැති කාරණා සියල්ල ඔබ ප්‍රතික්ෂේප කරන්න. අපි කියන්නේ අපි කියන දේම ප්‍රතික්ෂේප කරන්න බහැර කරන්න. අපි ගැටෙන්න කියන්නේ. අපි දකිනවා ධර්මයේ යමෙකුට යමක්ද යම් ප්‍රමාණයකට දාවබෝධ වෙන්නේ ප්‍රමාණයටයි දරාගත යුත්තේ. ඒ විය යුත්තේ. තමට අවස්ථාවක් තියෙන හැම හැම ස්වභාවයක්ම යම තමන්ට පුළුවන්. ඒ අවස්ථාව පැමිණෙනවා. සමහරට අපි වුණත් මුකුත් කතා කරන්නේ නැහැ මේවා ගැන යහට. හරි. එහෙමනම් අපි දැන් මේ භාග්‍යවතුන් වහන්සේ මේ වෙනුවෙන් ඉදිරිපත් කරන කාරණාව දැන් මේ කාලය සම්බන්ධ කාලය කියන එක ඇත්තටම අපිත් කිව්වා කාලය කියලා එකක් නැහැ. කාලය කියන්නේ සිතුවිල්ලක්. අවකාශය කියන්නේ සිතුවිල්ලක්. අපි කව සිතුවිලි වලයි මේක තියෙන්නේ කියලා. නමුත් මොහොතට අවදි වෙනවා කියන තැන ක්ෂණිකව මේ සිත හටගෙන නිරුද්ධ වෙනවා කියන තැන ඒ සිතෙන් මිදෙනවා කියන තැනේදී කාලය කියලා දෙයක් අපිට හම්බ වෙන්නේ නැහැ. කාලයේ සමතික්‍රමණය කර මරණය කියලා එකකුත් හම්බ වෙන්නේ නැහැ. මරණය සමතික්‍රමණය වෙනවා. මොකද පුහුදුන් මනසේ කියන හැම දෙයක්ම මේ ලෝකෝත්තර භූමියට එනකොට ඒව සේරම සේරම අසත්‍යයක් බවට පත් වෙනවා. දැන් බුදුන් වහන්සේම ඒක දේශනා කරනවා. මරුන් බඹුන් මිනිසුන් දෙවියන් සහිත මේ සත්ව ප්‍රජාවට කියන ධර්මයේ කෙලින්ම ලෝකෝත්තර භූමියේදී ප්‍රතික්ෂේප වෙනවා. උන්වහන්සේම කියනවා ඒ කාරණේ. අපි ඒව ඉස්සරහට එකින් එක එකින් එක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහෝ අය සමහරලාට මේ සූත්‍ර චරම පස්සේ යන්නෙත් නැහැ. ඒක නිසා අතර වැදගත් වෙන්නෙත් නැහැනේ. දැන් අපිට වැදගත් වෙන්නේ මේ සිතෙන් මිදෙන්නනේ. එතකොට මේ දැනුමනේ මේ මේවා විල ලෞකික භූමියනේ. මේ පෘ탁ජන භූමියනේ. ඉතින් මේකට එච්චර යන්න එපා. ඒ පස්සේ දුවන්න වැඩක් නැහැ. ඇත්තටම ඔය ගොඩක් කලාවට දැන් මේ නිවන් මඟ වොස්සග්ග පරිණාම හරියට අවබෝධ වුණු කෙනෙක් එයාගේ හිත ඇතුලෙන් එයා කොහොමත් ඕවට යන්නේ අන්තයට ඇලෙන්න දැන් අන්තයක් නේ තියෙන්නේ බාහිර අන්තේන දේ දැන් දෙයියෝ ඉන්නවා නිරයක් තියෙනවා පෙරේත ලෝකයක් තියෙනවා ඔක්කොම බාහිර අන්තේ අන්තයක් තියෙන තැන එතන ධර්මේ නෑනේ ඔබට තාම මේ කාරණා පැහැදිලි නැතුව ඇති ඔබට ඒසාව ඉස්සරහට දිගින් දිගට අවබෝධ කරගෙන යනකොට කාරණා අවබෝධ වෙයි අන්තවලින් මිදුණු තැනයි සම්මා දිට්ඨිය තියෙන්නේ අන්ත වලින් මිදුණු තැන ඔබට මාර්ගය එළි වෙන්නේ. නාමංච රූපංච කියන මේ අන්ත දෙකෙන් ඔබ ඒ පච්චේ පරිග්‍රහ ඥානයට આવොත් ඔබ අනිවාර්යයෙන්ම ඔබ මොහොතට අවදි වෙන තැනින් එනවා ශුන්‍යතා සමාපතේ ප්‍රතිසංයුක්ත දේශනාවලට එනවා. ඒ ලෝකෝත්තර භූමිය ආර්ය භූමිය හමු වෙන්නේ නාම රූප පරිච්ඡේදයෙන් පස්සේ. පච්චේ පරිග්‍රහ ඥාන සම්මස්තර ඥානයෙන් පස්සේ තමයි එතනට එන්නේ. ඉතින් නාමයේ රූපේ අන්තවල ඉන්නකන් ඔබ එන්නේ සිතුවිලි වල. පුහුදුන් බොළඳ මනස පු탁ජන භූමිය එතනයි. අතර මෝඩ මෝඩ ස්වභාවය තියෙන එතන. මෝ අන්ධකාරය තියෙන එතන. ඉතින් මිනිස්සු ගොඩක් වෙලාවට අපි දන්නවා මේ පුහුදුන් මනසේ මෝඩ ස්වභාවය තුල තමයි ඉන්නේ. පු탁ජන භූමිය කියන්නේ මොහගන අන්ධකාරයනේ. මේ බුදුන් වහන්සේක මනාව මනා කොට පැහැදිලි කරනවා මරුන් බබුන් මිනිසුන් දෙවියන් සහිත. මොකද ඒගොල්ලන්ට ඉන්නවා අන්තේ හැමෝම. නමුත් ලෝකෝත්තර භූමියේ කිසි කෙනෙක් ආර්ය භූමිය තුල නැහැ. අන්තයක් නැහැ. කෙනෙක් සත්‍යයක් දෙයක් මුකුත් නැහැ. එතන මොහොත පමණයි. ඒ තුල කාලයකුත් නැහැ. කාලය අවකාශයව මොනවත් නැහැ. එතන මරුන් බමුණ ඒ මොනවත් නැහැ. මායයත් එතන නැහැ. ඒ මායය ඉන්නේ ආත්ම තණ්හාව තියෙන තැන මේ ලෝතුරු ලෝකොත් මේ පු탁ජන භූමිය. ඒ මොහ අන්ධකාර මෝඩ මෝඩ භූමියනේ මොහ අන්ධකාර භූමිය තුලයි. ඒ ඔබ ඉන්නේ දැන් සම අන්තය තුල ඉන්න අය තමයි ගොඩක් වෙලාවට මේ දහම ගොඩක් වෙලාවට පටලව ගන්නෙ. හැබැයි අන්තයේ මිදුණු කෙනාට මේ දහම පැටලෙන්නේ නැහැ. ඒ කෙනා ඇත්තටම සෝවාන් මට්ටමේ ඉන්නේ. හොඳ තැනක ඉන්නේ. සත්‍ය දකින කෙනෙක්. සත්‍ය දකින අයට මේ දහම ගැටලු නැහැ. අවු ඉර්ධියත් කුමක්ද කියලා දන්නවා. 이르දියත් මේ මනස තුලමයි තියෙන්නේ. ඊ මේ සියල්ලම ඔබට පුළුවන් අපිට පෙන්වන්න. 이르දිය තමන්ගේ හිතින් හදාගෙන ලෝකේ යන එක තියෙනවා. විඥාණයටයි මේ සියල්ලම වෙන්නේ. ලෝකෙත් පොළොව තියෙන්නේ විඥාණයට. එහෙනම් පොළොවත් හදාගෙන යන එකයි 이르දිය තුල තියෙන්නේ. ඔය පුබ්බේ නිවාසු ඥානය ආසවක ඥාන සියල්ලම මනසින්ම පෙන්න තැයි. මේ ධර්මය අවබෝධ වෙනකොට ඒ කෙනාට මේ සියල්ලම අවබෝධ වෙනවා. ඇත්තටම පුබ්බේනවාස ඥානය, ආසවක්ඛ්‍යා ඥානය, චතුප්පාත ඥානය සියල්ලම මේ මනසින් අවබෝධ වෙනවා. ඒ සිතුවිල්ල ඒ සිත හටගෙන නිරුද්ධ වෙනවා ඊගාව සිතර සිතුවිලි પરම්පරාව හැදෙන්න හැටි දකින්නකොට පුබ්බේනස් ඥානෙට එනවා. ඒ ආයි ඉපදුණු තැනටම එනවා. ආයි ඒ සිත හටගෙන නිරුද්ධ වෙන ಜಾති ධම්ම සූත්‍රය බැලුවත් පෙන්නනවානේ හොඳටම ස්කන්ධානම් පාතිභාව ආතනපට ලැබ අයං උච්ච ಜಾති කිය. දොර උප්පත්තිය පනවන්නේ රූපය උප්පත්තේනේ. රූපයක් හටගන්නේ. රූපයත් එක්කම ඒ තමයි જાතියක් හටගන්නේ. රූපේ කිව්වහම අපි කතා කරන්නේ රූපේ විතරක් නෙවෙයි, ශබ්ද ඔක්කොම රූපෙට එන්නේ. ශබ්ද රස ගන්ධ රස ආයතන ඔක්කොගෙම එන්නේ අරමුණු වෙන්නේ රූප අරමුණු. ඒතකොට ඒ රූපයක් හටගන්න જાතියක් හටගන්නේ. දැන් දරුවෙක් ඉපදිලා අජ්ජඤ්‍ය පහළ වෙනවා කියන්නේ ඒ දරුවා මමයි කියන එක හිතන්න ගන්න තැනනේ. ඒ දරුවා ලෝකේ ආරම්භ කරන්නේ එතනින් හිතන්නේ රාජ්ගඤ්ඤ සූත්‍රය තුළ ඒක තේන ඒ විදිහට තේනවානේ. ඉතින් ප්‍රථම නිබ්බාන සූත්‍රය බලුවොත් අපට පේන්නේ බුදුන් වහන්සේ මේ නාම රූප දෙකෙන් මිදෙන තැන ආර්ය භූමිය හොඳට පේනනවා. ඔය කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා බුදුන් වහන්සේමයි දේශනා කරන්නේ. ඉතින් බුදුන් වහන්සේම තමයි මේ පු탁ජන භූමියේ එන්නේ හැම කෙනෙක්ම ලෝතුරු භූමියට එන්නේ. එක පාටම එහෙම වෙන්නේ නැහැනේ. දැන් හැම කෙනෙක්ම නොදන්න තැන ඉඳලානේ දැනගන්න තැනට එන්නේ. එතකොට ඔතන ඉඳලා තමයි හැමෝම එන්නේ. හැමෝම ඔය ආමිස පූජාව කරලා එන්නේ, ගාත කියලා එන්නේ, හැමෝම ඔය දාන දීලා එන්නේ, දාන සීල භාවනා කියන පෘථග්ජන භූමිය. දාන සීල භාවනා තුළ සසරක් තියෙන්නේ, මිත්‍යා දෘෂ්ටිය තුළයි තියෙන්නේ. සමහර අය තන් ඉන්නවා ඒ නැහැ ඉතින් ඔබ හොඳයි එහෙම හිතන්න. හැබැයි ඒ තුල සසර තියෙන්නේ දාන සීල භාවනා කරන්නත් දෙයක් තියෙන්න එපා පුදුන් මනසනේ. ඒ කියන්නේ මරුන් බබුන් මිනිසුන් දෙවියන් ඉන්නේ එතනනේ. දාන සීල භාවනා තුළනේ. හැබැයි එතනින් එනකොට සීල සමාධි ප්‍රඥා කියන තැනට එනකොට ඔබ මේ මරුන් බබුන් මිනිසුන් දෙවියන් කියන තැනින් පනිනා එළියට. එතකොට ඔබට ඒ ආමස පූජා ඒවා ඔක්කොම ඔබගේ ඔබ ආબોධඥාණයෙන් දකිනවා. මොකද්ද මේ කියලා. පුදුන් මනසේ ස්වභාවය දකිනවා. එතනින් ඔබ එනවා සම්මා දිට්ඨියට ආර්ය භූමියට ආර්ය අෂ්ටාංග මාර්ගයට එන්නේ එතනින්. ඒ අරියට මග වෙනයි ආරෂ්ඨාංග මාර්ගය වෙනයි. චතුරාර්ය සත්‍යයත් දුක්ඛ ආර්ය සත්‍ය වෙනයි දුක්ඛ සත්‍ය වෙනයි. ඔක්කොම පු탁ජන භූමිය වෙනයි ලෝකෝත්තර භූමිය වෙනයි. ඒක මනාව දකින්න ඕනේ නුවණින් දකින්න ඕනේ. දැන් මේ සමිඳි සූත්‍රය තුල අතර මේ කාලය ගැන කියන කතාව බුදුන් වහන්සේ කියන ඉදිරිපත් කරන කාරණාව අපි පොඩ්ඩක් යොමු වෙමු. යමෙක් මම අන්‍යයන් හා සම වෙමි හෝ විශිෂ්ටෙමි හෝ නොහොත් හීනයකිමි හෝ හඟීද එයින් හෝ අන්‍යයන් හා විවාද කරන්නේය යමෙක් ත්‍රිවිධ මානයන්හි නොසලෙන්නේද ඔහුට සමය විශිෂ්ට හීන යන හැඟීමක් නොවේ එම්බා දෙව්දුව ඉදින් එබන්දකු දනීහි නම් කියව ඒ කියන්නේ මේ මාන්නය ගැන බුදුන් වහන්සේ මෙතන පෙන්නන්නේ මම අන්‍යයන් හා සම වෙමි. මම අන්‍යයන් හා සම වෙමි. විශිෂ්ටයෙක් මේ මම විශිෂ්ටයෙක් කියලා හිතන. එතන එතන මාන්නයක් තියෙනවා. එතකොට ඒ මානීය ස්වභාවයේ එහින මාන්නේ සහ අදිමාන්නේ මෙතන පෙන්නනවා. අංගියද එයින් හෝ අන්‍යයන් හා විවාද කරන්නේ. එතකොට මෙන්න මාන්න නිසා. කියන්නේ මම විවාදයකට එන්නේ මාන්නයක් තියෙනවා නම් කියන එක මෙතනදී කියනවා යමෙක් ත්‍රිවිධ මාන්නයන්හි නොසලේද ඒ කියන්නේ හීන මාන්නය එතකොට අදිමාන්නය එතකොට සමව හිතන එක එතකොට ත්‍රිවිධ මාන්නය ඔහුට තමන් උසස් කියලා හිතන එක අනුන් පහත් කියලා හිතන එක අනේ ඒ ඒ තියෙන තාක්කා ඒ කෙනා ඒ බන්දකු මේ විශිෂ්ට හීන පේන නොවේ ඒ ඒවට යන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අන්නේ කෙනා ඉමින් ධනී නම් කියයි කියන්න කියලා දෙවිදුවට කියන එහෙම මාන්නේ සියල්ල අයින් වෙච්ච කෙනෙක් ඉන්නා නම් කියන්නේ කියලා ඉමස්සපි ඉමසව කවාහං බන්තේ භගවතා සංකිට්ඨේන වාසිතස්ස න විතාරේන අත්තං අජානාමි සාදු මේ බන්තේ භගව තත බාසතු යතාහං ඉමස්ස භගවතා සංකිට්ඨේන වාසිතස්ස විතාරේන විතාරේන ඒතං ආජානේ යන්ති සැකවෙන්නවා දේශ අර්ථ ඇති මම යම්හි යම්හි හරි දැන් ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා ප්‍රඥාප්තිය හලය විවිධ මානයට නව විදි හෝ ත්‍රිවිධි මාන්නයට නොගියේය. නොහොත් මෞකුසට නොයන්නේය. මේ නාම රූප සංඛ්‍යාත පංචස්කන්ධේ තෘෂ්ණාව මුලසුන් කෙලේය. සුංකල කෙලස් ගැට ඇති නිදුක්කු තෘෂ්ණා රහිත වූ ඒ සීනාශ්‍රවය සොයන්නා වූ දෙවියෝද මිනිස්යෝද මෙලව පරලව හෝ ස්වර්ගයේ හෝ සියලු සත්ව නිවේශයන්හි හෝ නොදකිත් එම්බා දෙවදුව ඉඳින් දනිහි නම් එවන් අය කිව මේ කියන්නේ රහතන් වහන්සේ නමක් මේ මේ කියන සියල්ලගෙන්ම අයින්ට වෙලා ඉන්න බව ප්‍රඥප්ති හලයේ සියලු ප්‍රඥප්ති හලනවා කියන්නේ අම්මා තාත්තා ගේ දොර හැම දෙයක්ම දුව පුතා හැම දෙයක්ම ඉර හඳ ඇල දොල ගහ කොළ හැම දෙයක්ම ප්‍රඥප්ති. ඒතකොට සියලු ප්‍රඥප්ති අත්හරිනවා කියන්නේ ඒ ඒ කාරණයම තමයි අර ප්‍රථම නිබ්බහන් සූත්‍රය තුලත් තියෙන්නේ. ඒ මේ කාරණයම තමයි අනිදස්සර විඥානය තුලත් බුදුන් වහන්සේ පෙන්වන්නේ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපපං එත්තා පෝච පටවේ තේජෝ වායෝ නගාරති. පටවේ ආපෝ තේජෝ වායෝ කියලා දෙයක්වත් නැහැ. ඒ කියලා කියන්නේ දීගාන්ත රස දිග්ග කොට හීනි මහත සේරම ප්‍රඥප්තිය. වලින් මේ නාම රූප වලින් මිදෙනකොටම අයින්ට අනේ මෙතනත් පේනවා මේ ප්‍රඥප්ති සියලු ප්‍රඥප්තියත් හරිනවා නාම රූප වලින් මිදෙන තැන. සිතෙන් මිදෙන තැන. එහෙම කියන්න මේ කොයි දේ කිව්වත් එකම දේ. නාම රූපයෙන් මිදෙනවා කිව්වත් සිතෙන් මිදෙනවා කිව්වත් සිත හටගන හැටි සත්‍ය දැකලායි හැබැයි මේක වෙන්නේ. සිතෙන් මිදෙනවා කියලා මේ සිතින් හැංගිලා ඉන්න බෑ. සිත එනද එන දිහා දැකලා හැංගිලා ඉන්නවා වගේ එහෙම වෙන්නේ නැහැ. සිත කොහොමද හටගෙන ඉරද වෙනවා. නමුත් මෙතන සිතෙන් මිදෙනවා කියලා කියන්නේ සිතට සත්‍ය දකිනවා. මේ සිත බාහිර දෙයක් නෙමෙයි. මේ සිත සිත තුලම හටගෙන සිත නැති වෙන මායාවක්. ඒ සත්‍ය දකිනකොට සිතෙන් මිදෙන්නේ. නැතු සිතෙන් මිදෙනවා කියන්නේ මේ සිතුවිලි එන්නේ නැතු ඉන්න එකක් නෙමෙයි. සිතුවිලි කොහොමවත් හටගෙන නිරෝධ නැත්තම් සිතක් නැත්තම් ඔහුට නැහනේ. ඔහුට මේ කය කෙලින්ම සිතක් නැතුව තියෙන්නේ නැහනේ. සිතක් හටගෙන නිරුද්ධ වෙන තැනයි නිවනක් නැත්තම් පණවන්නත් බෑ. හැබැයි මේ සිත සත්‍ය දකිනකොට සිතට හරයක් නැති අන්න එතනයි සිතෙන් මිදෙන කියන්නේ ප්‍රඥප්තිය මිදෙනවා කියන්නේ. ප්‍රඥප්තිය තියෙන තාක්කල් අන්ත දෙකේ නාමය රූපය ගැට ගහනවා. එළියේ රූපේ තියෙනවා ඒ තාක් දෙයක් තියෙනවා කෙනෙක් ඉන්නවා මමත් ඉන්නවා. එතකොට පින් කරන්න පුළුවන් පව කරන්න පුළුවන් නිර්යත් තියෙනවා දිව්‍ය ලෝකයක් තියෙනවා හැමදේම තියෙනවා. එතකොට මෝහ අන්ධකාර බාල බොළඳ මොග පුරුෂයා. එතනයි ඉන්නේ. ඒ ප්‍රඥාප්තිය අත්හරින කෙනාට සියලු ප්‍රඥාප්ති සම්මුති නාමයන් අත්හරිනකොටම ওই සියල්ලම බිඳ වැටෙනවා. ආර්ය භූමියට ප්‍රවේශ වෙනවා ලෝකෝත්තර භූමියට එනවා. ඒ තාක් ඉන්නේ ලෞකික පෘථග්ජන භූමියේ. බුදුන් වහන්සේ ඒ කාරණා තමයි මෙතන කියන්නේ ප්‍රඥාප්ති අත්හරය කියනකොට ඒ සියල්ලම කියවෙනවා. විවිධ මානියට අර කලින් කිව්වා වගේ ත්‍රිවිධ මානිය. තමන් ඉන්නවා කියලා විශිෂ්ටයි කියලා මම අන්‍යයන් සමෝය හීන මානෙ ඒවා. එතකොට ත්‍රිවිධ මාන්නේ තියෙන තාක්කල් අපේ ප්‍රඥප්ති ඒ සිතුවිලිත් තියෙනවා. සිතුවිලි තියෙනකම් මාන්නයක් තියෙනවා. ඒ ඔක්කොම එකට යන්නේ එකම අදහස තියෙන්නේ විවිධාකාර පැතිකඩ යන. මෞකුසක නොවන්නේ කියන්නේ මේ සම්මුති ප්‍රඥප්තිය මිදෙනකොටම මේ මෞකුසක ඉපදුනා කියන එකත් වෙන්නේ. එතකොට මේ උප්පත්තිය පනවන්නේ ආයතනවල මේ රූපය කියන තැනින්. මේ මේ අවිලා මේ බුදුන් වහන්සේ වෙනම ඇත්තටම මෞකුස ගැන ඒ වෙනම දේශනයක් එක තියෙනවා ඒ අපි ඒක වෙනම කතා කරමු මාත්‍රකාවක් විදිහට. නමුත් අර ಜಾති ධම්ම සූත්‍රයේ පෙර පෙන්නන්නේ જાතියක් හට ගන්නවා කියලා මේ රූපයක් හැදෙන එකමයි. පුංචි දරුවෙක් මේ ලෝකේ ඉපදිලා කිසිම දෙයක් දන්නේ නැහැ. ඒතර පුංචි දරුවාගේ උපත පනවන්නේ ආයතනවල උපත. සලායතන වල. එතනින් තමයි ලෝකය හඳුනගන්නේ. මේ රතු පාට කහ පාට නිල් පාට කියපු ගමන් එයාට කෙලෙස් හට ගන්නවා. ආසාවක් ඇති වෙනවා, තණ්හාවක් ඇති වෙනවා. මම කියලා කෙනෙක් හම්බ වෙනවා. අනේ ඒ එතකන් අතන මෞකුසේදී ඒක වෙලා නැහැ. මෞකුසේ ඉන්න දරුවට එහෙම මුකුත් දන්නේත් නැහැ. ඒක තමයි මේ කියන්නේ මේ ප්‍රඥාප්ති සම්මුති මෞකුසකේ ඉපදෙන කෙනෙක්වත් ප්‍රඥා සම්මුති වලට නෙවෙයි සේරම එතනින් මේ නොයන්නේ කියන තැනට ඒ කියන්නේ මේ කියන මේ රහත් භාවයේ ලැබපු කෙනා නිවන් දකින කෙනාට මේකක්වත් ඇත්ත වෙන්නේ නැහැ. එයාට ප්‍රඥප්ති මුකුත් නැහැ, නම් මුකුත් නැහැ. මොදේව සේරම බොරු කියලා යට ප්‍රත්‍යක්ෂ වෙනවනේ. මේ ලෝකේ කිසිම දෙයක් යට හම්බ වෙන්නේ නැහැ. මව කුසගේ පුදුනා කෙනෙක් හම්බ වෙන්නේ නැහැ කියන කියන්නේ ඒකයි මෙතන. මේ බුදුන් වහන්සේමයි දේශනා කරන්නේ. බුදුන් වහන්සේමයි මේ දේශනා කරන්නේ මව කුසක නොයන්නේ කියන එක. ඒතකොට ඒක ගොඩක් සමාජයට කියන්න ගියොත් ගොඩක් ගැටෙනවා. ආ මව කුසක ඉපදුන්නේ නැත්තම් කොහොමද ඉපදෙන්නේ කියලා. ඉපදෙන්නේ සිතක්. එක්ෂණයක්. මේ මොහොතේ. ඒකට උපත කියලා බුදුන් වහන්සේ පනවන්නේ. නමුත් මේ උපන් දිනයක් දාගෙන ඒව කරනකොට ඉතින් මේක ඔක්කොටම වැහෙනවා. ඒක මිත්‍යා දෘෂ්ටියටම යනවා එතකොට. ඒක නිසා මේවා හොඳ නුවණින් දකින්න ඕනේ. විශේෂයෙන්ම ඔබ බාර වෙන්න යනවා නම් ඔබ බාර ඔප්පු කරන්න යනවා නම් ඔබ බෞද්ධයෙක් වෙන්නෙත් නැහැ. ඒක හොඳට දකින්න ඕනේ මේක හරි ගැඹුරුයි මේ ඉතින් කාරණා මේ සමාජයේ ගිලගෙන ඉන්න දෘෂ්ටි ගොඩක ඉන්න නිසා සමාජයට මේක මේ මේ යුගයේ වෙනකොට සමාජය ඇවිල්ලා තියෙන ගොඩක් බොහොම අසීරු ගමනක් ඒක නිසා තමයි දෘෂ්ටි ගොඩක් තියෙන්නේ දෘෂ්ටි කාන්තාරයක් තියෙන්නේ ඒ ඒවෙන් ඔක්කොම මිදෙනවා නිවන් දකිනකොට ඒ රහත් භාවයට ලඟ වෙනකොට සේරගෙම මිදෙනවා මේ නාම රූප සංඛ්‍යාත පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධේ තෘෂ්ණාව මුළු සම්පූර්ණයෙන්ම සිඳලා දාන එකක්. නාම රූප සම්පූර්ණයෙන්ම නාම රූප වලින් මිදෙනකොට සිතුවිලි සම්පූර්ණයෙන්ම අයින්ට වෙනවා. සිතුවිලි වලට ඇලෙන්නේ නැහැ. සිතුවිලි නිෂ්ප්‍රභා වෙලා යනවා. ඒතර තෘෂ්ණාව ආසාව ඒව සම්පූර්ණයෙන්ම ගැටෙන එක ඇලෙන ගැටෙන එක සිතෙන් මිදෙනවා. මුලසුන් කෙලසුන් මුලසුන් නැසුවා කියලායි තියෙන්නේ. ඒතර බුදුන් වහන්සේ තමයි මේ දැන් මේ කියන්නේ. මෙතනදී මේ කාලය කියලා එකක් නැහැ කියන ප්‍රශ්නේ තමයි මේ සමින්දි මේ තෙරුන් වහන්සේගෙන් දේවතාව වහන සමින්දි දෙන උත්තරේ. ඇයි මේ අඩු වයසකදී පැවිදි වෙලා ඉන්නේ? ඇයි තාම කිසකෙස් පැවිලත් නැහනේ? ඔබට මේ කම්සප විඳින්න පුළුවන් මොකටද පැවිදි වෙන්නේ? මොකටද මේ මේ විදියට ඉන්නේ කියන එක තමයි මේ දේවතාවගේ දේවතාවගේ තියෙන ප්‍රශ්නේ. ඒක හිතේම එන එකක්. අපි ඒකත් පෙන්නවා මේ හිත ඇතුලෙන් වෙන සංඥා තමයි දේවතා මෙහෙම ප්‍රසංයුතය තුල පෙන්වන්නේ කියලා. එතකොට ඒ ඒකම තමයි බුදුන් වහන්සේට ගිහින් මේ මේ දැන් මේ යන දෙබස තුල අපිට ධර්මය කියලා දෙන එක. බුදුන් මේක හොඳ ධර්මම පිටකයට ලියනකොට හොඳට ඉදිරිපත් වෙනවා. මේ විදිහට ලිව්වහම ඒකට අපිත් සතුටුයි. මේ ඒක කාව්‍ය ස්වරූපේව මේව අපිට අදාළ නැහැ. අපිට මේ කියන පණිවිඩය ඊට වැදගත්. දැන් මෙතන මේ මෞකුසේ ඉපදෙන්නේ නැහැ කියනකොට මෙතන එතකොට ප්‍රඥප්ති සේරම්බ නැති වෙනවා කියනකොට නාම රූප වලින් මිදෙනවා කියනකොට තෘෂ්ණාවෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා කියනකොට තණ්හාවකුත් නැති සිතින් මිදුණු තැන කිසිම දැන ආර්ය භූමිය තමයි හම්බ සුංකල කෙලස් ගැට ඇති නිදුක් වූ තෘෂ්ණා රහිත වූ ඒ සීනාස්ත්‍රය ඒ කියන්නේ මේ රහතන් වහන්සේ සීල සීනාස්ත්‍ර රහතන් වහන්සේ සීල කෙලස් නැසපු ඒ නාම රූපයෙන් මිදුණු කෙනා සොයන්නා වූ දෙවියෝද මිනිස්යෝද මෙලොවද පරලොවද කිසිම දෙයක් යට නැහැ කියනවා. ඒ සිතෙන් ඔක්කොගෙම මිදෙනවා. නාම රූප වලින් මිදෙනකොට ඒ සේරගෙම සිතෙන් මිදෙනවා. මෙලොවයි මෙලොවක් නැත පරලොවක් නැත ස්වර්ගයක් නැත ඒ සියලු සත්ව ඒ ඔක්කොම සිතුවිලි තියෙන්නේ. ඔය අන්තවල සිතුවිලි වල තියලා හිර කළා සිතුවිලි වල පා කළා මත් කළා යවන්න පුළුවන්. හැබැයි ඇත්ත ලෝකයෙන් මුකුත් නැහැ. ඔක තමයි ඇත්ත කතාව. ඔබ හිතාගෙන ඉන්නවා මෙහෙම මෙහෙම තියෙනවා කියලා. හැබැයි ඒක තමයි ඔබ ඉන්න මෝඩකම. ඔබ මහා මෝඩයෙක් වෙන්නේ එතකොට තමයි. මෝග පුරුෂයා කියලා කියන්නේ. බුදුන් වහන්සේ වචන පාවිච්චි කරනවා. මේ මෝග පුතජන භූමිය කියලාම බුදුන් වහන්සේමයි දේශනා කරන්නේ. ඉතින් එතකොට මේ සූත්‍ර වලින් අපි මේක කියනකොට කිසි කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක නිසා තමයි පිටු අංකේ පවා කියලා, සූත්‍රේ පවා කියලා අපි කියන්නේ බුදුන් වහන්සේ මේ මේ මේ දේශනා කරන්න කියලා පෙන්වන්නේ. එතකොට නැත්තම් ඔබ හිතන්නේ මේ අපේ දෘෂ්ටි කෝණයක් කියලා. ඇත්තට අපේ දෘෂ්ටි කෝණය නෙමෙයි අපිට මේ ධර්ම අවබෝධ වෙලා තියෙන්නේ. එතකොට අපි අපිට තේරෙනවා මේක හරි කියලා. අපි දන්නවා මේ ලෝකේ කිසිම දෙයක් නැහැ කියලා. අපි දන්නවා මේ ඔක්කොම බොරු කියලා. නමුත් ඒක බුදුන් වහන්සේගේ වචනේ පෙන්වන එක තමයි සුදුසු වෙන්නේ. මොකද එතකොට නැත්තම් පූජ්‍යල භාවයෙන් අරගෙන ආ මෙයා මෙහෙම කිව්වා කියලා කෙනාට එක්කලා ගැටෙන. මොකද සමාජය තාම ඉන්නේ පටු තැනක හිර වෙලා. ඒ සමාජයේ ගොඩ එහෙම එහෙම එකපාරට මේ දේවල් එකපාරට සමාජයට පහසු නෑ මේක එකපාරට සමාජය බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි එකපාරට මෙහෙම කියනකොට මෙහෙම දෙයක් නෑ මෙහෙම දෙයක් නෑ මේක සත්‍ය මේකයි කියලා කියනකොට සමාජයට ඒක ගැටෙනවා ඉතින් එතකොට අර ජේසුස් වහන්සේට යන ගැහුවාගේ සමාජයට ගැටෙනකොට ඒ මනුස්සයාට ගල් ගහලා හරි ඒ මනුස්සයා කොහොම හරි විනාශ කරන්න හරි බලනවා මොකද ඒගොල්ලන්ගේ දෘෂ්ටිවල හිර වෙලා ඉන්නකොට ඒගොල්ලන්ට ඒක දරා ගන්න අමාරුයි ඉතින් ඒක නිසා අපිත් මේක කාටවත් මුකුත් එහෙම බාර ගන්න කියන්නේ ඕනනම් මේ සූත්‍ර බලන්න මේ සමුදි සූත්‍රය හොඳට බලන්න මේ කාරණා හොඳින් පැහැදිලි කරන බුදුන් වහන්සේ එහෙම නැත්නම් ඔබගේ සුල් තුළින් ධර්මය දකින්න හැබැයි හොඳම දේ තමයි ඔබ ඔබගේ සිත තුළින් ධර්මය දකින්න එක එතකොට ඔබට මේ ධර්ම හොඳට එතකොට දැනෙන්න ගන්නවා සිතුවිලි වලින් මිදෙනවා සිතින් මිදෙනවා එක්ෂණික සිත දකින්න හටගෙන නිරුද්ධ වෙනවා දකින්න එතකොට හැම සිතක්ම පෙර Taman දන්න ඒ නිමිති අරමුණු සියල්ලම පෙර ඒ නම් තියෙන්නේ. Taman දන්න නම් තමයි ලෝකේ කියලා Taman හිතාගෙන ඉන්නේ. ඒක ප්‍රඥාප්ති ලෝකයේ මොකද්ද කියලා පේනවා. Tamanගේ හිතින්ම විදිහට ප්‍රත්‍යක්ෂතාවයේ ගියාට පස්සේ ආයි කාටවත් බොරු කරන්න බෑ. Tamanටම ඒක ඊට පස්සේ දැනෙන දෙයක්නේ. මොකද Taman ලුණු රස වින්දාට පස්සේ Tamanට කවුරුත් කියන්න ඕනේ එහෙම දෙයක් නෑ කියලා. Taman දන්නව නෑ මේ ලුණු රස මං කාලා තියෙනවා කියලා. තමන්ට ප්‍රත්‍යක්ෂතාවය තමයි වැදගත් වෙන්නේ. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ මේක සාන්දිටිකයි අකාලිකයි. ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඔබ තුලින්ම ඔබේ සිතින්මයි මේක දකින්නේ මෙදෙන. සාන්දිටිකයි ප්‍රත්‍යක්ෂක ඒයිපස්සික ඕපනයික අකාලිකෝ කියනකොටම තේරෙනවා මේක කාලයක් නැහැ කියලා. මේ කාලයකට අයිති එකක් නෙමෙයි. මොකද නාම රූපයෙන් මෙදෙන තන කාලයක් නැහැ. කාලය කියන එක සිතුවිලි මායාවේ බොරුවක්. ඒක ඔබ දකින ඔබට එතකොට තියෙන්නේ හැම ෂණයක්ම මේක ෂණයක් විතරයි. මේ මොහොත විතර හැමතිස්සෙම තියෙන්නේ. මොහොත තුර කාලයක් නැහැ. තමයි ගැඹුරුම තැන එතන. තුන් කාලේ මිදුන් නැත්නම් ඒ කෙනා කොහොමත් ඒ තාක් සෝවාන් වෙන්නේ නැහැ. ඒ තාක් ඉන්නේ දුගතියකමයි. ඒ තාක් අපි මේවා ගොඩක් කියලා තියෙනවා. අපි අනිත්‍ය ස්වභාවය තුළ මේ ශක්ති ස්වභාව වලින්ම කියලා තියෙනවා. කියන්න පුළුවන් උපරිමයෙන් අපි මේ ඉදිරිපත් කිරීම කරලා තියෙනවා. ඉතින් අපිට හැකි උපරිමයෙන් අපි දේවල් ඔබට පෙන්වන්න උත්සාහ කරා. ඔබ විසින් දරා ගන්න එක මේ හිතට දරා ගන්න අමාරුයි. ඉතින් ඔබේ සිත ශක්තිමත් කරගෙන මේ සත්‍යයට ඔබ මුණ දෙනවා නම් ඔබට ඒ පරම සත්‍ය හමු වෙනවා. ඒක ඒකාන්තයි. ඉතින් මෙතන මේ බුදුන් වහන්සේ මේ දේශනා කරන්නේ මෙලොවක් නැත, පරලොවක් නැත, ස්වර්ගයක් නැත සියලු සත්ව සියලු ලෝකයේ මිදුණු තැන සත්ව නිවේශයන්හි හෝ නොදකිත් සත්වයක් කියලා එහෙම එහෙම දෙයක්වත් නැහැ කියන එක තමයි සත්ත්ව නිවේසයන්හි හෝ නොදකිත් කියන තැන. එම්බා දෙව්දුව ඉඳින් දනිහි නම් කියව එහෙම ආයක් ගැන. ඒක රහතන් වහන්සේ ගැන තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මේ දේවතාවට පෙන්වන්නේ මේ කාලය නැහැ කියන එක පෙන්වන්න ගිහිලා බුදුන් වහන්සේ සේරම දේවල් නැහැ කියන එක පෙන්වනවා. එතකොට. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඒ වාක්‍ය අපේ ඒ bāli භාෂාවෙන් බලුවොත් පගහසි සංකං න විමාන මජ්ජග අවජ්ජච තණ්හං ඉද නාම රූපේ තන් ජින්නගතං අනීගං නිරාසං පරියේසමාන නාන්දගම් දේවා මනුස්සා ඉදවා හුරංවා සග්ගේසුවා සබ්බ නිවේසේ සබ්බ නිවේසනේසු සචේ විජානාසි වේදේ යක්ඛාති ඒක අපි නැවතත් සිංහල පරතන අපි කෙටියෙන් කියනවා නම් ප්‍රඥප්ති නැති තැන ද්විද මාන්‍ය ත්‍රිවිධ මාන්‍ය නැති තැන මෞකුසේ මව් කුසයට නොයන්නේය. නොහොත් නාම රූප මිදෙන්නේය. සංකත පංචස්කන්ධයේ තෘෂ්ණාව මුළුසුන් කෙලෙන්නේ. සුංකල කෙලස් ගැට ඇති නිදුක් වූ තෘෂ්ණා රහිත වූ ඒ ශ්‍රීනාස්ත්‍රය සොයන්නා වූ දෙවියෝද මිනිස්යෝද මෙලවද පරලොවද ස්වර්ගයේද කිසිවක්ම නැත්තේ. හෝ සියලු සත්ව නිවේශයන් හි හෝ නොදකිත් කිසි තැනක ඔහු හමු නොවේ සිතින් මිදුණු තැන සිතවිලි වලින් මිදුණු තැන නාම රූපයෙන් මිදුණු තැන ඒ දේව ස්වභාවය ඒ රහතන් වහන්සේගේ ස්වභාවයයි සිතින් මිදුණු තැන විඥානයේ කිසි තැනක බැස නොගනී. තින් මේ මේ තමයි බුදුන් වහන්සේ දෙන පිළිතුර. ඇත්තටම සමින්දී තෙරණුවන්ගෙන් මේ దేవතාව අහනවා කියලා තිබුණේ මේ තරුණ වයසේ ඉන්න කෙනෙක් ඇයි මේ පැවිදි වෙලා ඉන්නේ කියන එක. මට කාලය කියලා දෙයක් නැහැ කියලා තමයි සමින්දී තෙරණුව කිව්වේ. නමුත් ඒක ඒ దేవතාව මට තව පහදලා දෙන්න කිව්වම තමයි බුදුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ තමයි මේ කාරණා හොඳින්ම දන්නේ කියලා භාග්‍යතුන් වහන්සේට ගිහින් මේ පැන ඉදිරිපත් කරන්නේ. තේ දේශනේ තමයි අපේ ඉදිරිපත් කළේ. භාගතුන් වහන්සේ මෙතන මෙන්න මෙහෙමත් දේශනා කරනවා. වචනේන්ද සිතින්ද කයින්ද කිසි පවක් නොකරන්නේය. මුළු ලෝකෙහි සියලු කාමයන් හැර සිහි ඇත්තේ මනා නුවණ ඇත්තේ අනත්ත අනර්ථ සහිත වූ දුක නොසෙව්යේ සෙවුනේ නොසෙවුනේ බුදුන් වහන්සේ දේශනා කරන කාරණා පාලි භාෂාවෙන් කියනවා නම් පාපන්න කෛරා වචසා මනසා කායේනවා කිංචන සබ්බ ලෝකේ කාමේ පහය සතිමා සම්පජානෝ දුක්ඛන්න සේවේත අත්තසං හිතත්තති ඉතින් මේ කාරණාවේ බුදුන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරන්නේ ඒ රහතන් වහන්සේ වචනෙන් සතියෙන් කයින් කිසි පවක් නොකරන කෙනෙක් කියන එක ඒ වගේම මුළු ලෝකයේ සියලු සියලුම කාමරාගය හැර සිහි ඇත්තෙන් ඒ කියන්නේ කම්සප හොයන තැනින් ඉවත් වෙලා තියෙන්නේ අන්තයක තියෙන කෙනාටයි එය කම්සප කාමරාගය තියෙන්නේ. මන සිහියෙන් නුවණින් ඒ හැමෝටම අර්ථයක් සහිතව කටයුතු කරන්නේ කියන කාරණේ. එහෙමනම් මේ කියපු ඉදිරිපත් කිරීම සමිඳි සූත්‍රය තුළ පෙන්නපු කාරණේ කාලය බොරුවක් කියන එක පෙන්වන්නයි ඇත්තටම මේ සමින්ති සූත්‍රය තුළ මේ මේ දෙබස් ටික පරිහරණය වෙන්නේ එක දීර්ඝ දේශනයක් ඒ තුළ අපි සමහර කොටස් අපි ඉදිරිපත් කරන ඒ කාලේ නිකන් ඒක ධර්මයේ තියෙන තැන් ටික අපි ඉස්මතු කරලා පෙන්වුවේ විශේෂයෙන්ම බුදුන් වහන්සේ ඉදිරිපත් කරපු බුද්ධ වචන ටික